තෙරුවන් සරණයි. අද අපි කරණීය මෙත්ත සූත්‍රයේ ගුණධර්ම විස්තර කරන දේශනා මාලාවේ ඊළඟ දේශනාව තමයි අරගෙන එන්නේ. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ කතා බහ කරන්න තියෙන්නේ අප්පකිච්චෝ කියන ගුණය. ඒ වෙනකන් ඒ මොහොත ඒ මීට කලින් තිබුණේ සුබර ගුණය ඒ දක්වා අපි වීඩියෝ අරගෙන ඇවිල්ලා තියෙනවා ඔබට පුළුවන් ප්ලේලිස්ට් එකේ කරණීය මෙත්ත සූත්‍රය සරල දේශනා කියලා වෙනම කැටගරි එකක් තියෙනවා. ඒකට ගිහාම පිළිවෙලට මේ දේශනා මාලාව අහගෙන යන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ මේ අල්ප කෘත්‍ය අප්පකිච්ච කියලා කියන්නේ අල්ප කෘත්‍ය. එතකොට විශේෂයෙන් ඔබ මතක තියාගන්න ඕනේ මේ කරණීය මෙත්ත සූත්‍රය අපි දාන්නේ පිරිතක් විදිහටනේ. අපි ඒක සජ්ජායනෙන් හෝ ශ්‍රවණයෙන් ආරක්ෂාවක් පතාගෙන තමයි මිනිස්සු පාවිච්චි කරන්නේ. හැබැයි මේක මිනිස්සු නොසිතුවාට ඒක තමයි අපේ රටේ බෞද්ධයන්ට වෙලා තියෙන හානිය. මේ මතු පිටින් තමයි ධර්මය අල්ලගෙන තියෙන්නේ. නමුත් මේ සූත්‍රය භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමන්ගේ අත්කුසලය සාක්ෂාත් කරගන්න කැමති කෙනා. කියන්නේ බෞද්ධෙක් විදිහට නම් තියෙන්න ඕනේ ඉහළම අරමුණ තමයි නිවන. ඉතින් නිවන පිණිස වැඩ කරන කෙනෙකුට කෙනෙකු ළඟ තිබිය යුතු ಗುಣධර්ම ටිකක් තමයි මේ සූත්‍රයේ මුලින්ම දේශනා කරලා තියෙන්නේ. හැබැයි මිනිස්සු අතර මේක ප්‍රචලිත වෙලා තියෙන්නේ කරණීයමෙත සූත්‍රය කියන්නේ මෛත්‍රිය සඳහන් වෙන දේශනාවක් විදිහටයි. මෛත්‍රිය ගැන සඳහන් වෙනවා අන්තිම කොටසේ. මුලින්ම තියෙන්නේ මේ නිවන් පිණිස කටයුතු කරන කෙනා විසින් යෝගාවචරයා විසින් තමන්ගේ හදවතේ ඇති කරගත යුතු ಗುಣධර්ම ටිකක් තමයි මේ සූත්‍රයේ මුල් කොටසේ තියෙන්නේ. ඉතින් ಗುಣධර්ම එක ආකාරයකට 14ක් විදිහට පෙන්නනවා. ඒවට තව කාරණයක් තියෙනවා. ඒකත් එක්ක අපි කාරණා 15ක් විදිහට තමයි ගණන් ගන්නේ. ඉතින් මේ ඔබ චුට්ටක් බලන්න ඔබ මේවා පාවිච්චි කරන්නේ පිරිතක් විදිහට සජ්ජායනයට හා ශ්‍රවණයට විතරයි. නමුත් ඔබ මේ ಗುಣධර්ම ඔබ තුල ඇති කරගන්නවා නම් නිවන් දකින්න ඕනි කෙනෙක් විදිහට ඔබම පිරිතක් බවට පත් වෙනවා. මිනිසුන්ට ඒක විශ්වාස නැහැ. ඉතින් ඇත්තටම නිවන් දකින්න ඕන නම් මේ ಗುಣධර්ම ටික ඔබ ළඟ තියෙන්න ඕනේ. ඉතින් ඒ ಗುಣධර්ම සාකච්ඡා කරන දේශනා මාලාවේ අද අපි කතා කරන්නේ අල්ප කෘත්‍ය, වැඩ අඩු බව. වැඩ අඩු වෙන්න ඕනි කියන එක. ඉතින් මුලින්ම මතක් කරනවා දේශනාවට කලින් පැවිදි අය මේ දේශනාව අහනවා නම් සමහර විට රිදෙයි. පැවිදි අයට රිදෙයි මම මේ කතා කරන ටික. නමුත් මට එහෙම චේතනාවක් නැහැ රිදවන්න. මම මේ ගුණය විස්තර කරනවා. රිදුනට මට කරන්න දෙයක් නැහැ. ඉතින් අල්ප කෘත්‍ය කියන්නේ වැඩ අඩුයි. ඒ කියන්නේ ඇත්තටම නම් මේ අධ්‍යාත්මික මගට අපි බැහැපු දවසේ බැහැපු ගමම්ම අපි 100ට 100ක් මස්තක ප්‍රාප්ත වෙන්නේ නැහනේ 100ට 100ක් මේක සාක්ෂාත් කරන්න බෑනේ අපි හෙමින් හෙමින් තමයි අධ්‍යාත්මික මග ඉස්සරහට යන්නේ එතකොට අපි මේකට අඩිය තියපු දවසේ ඉඳලා ටික ටික ඉස්සරහට යන්න යන්න වැඩෙන ගුණයක් තමයි මේ අල්ප කෘත්‍ය කියලා කියන්නේ වැඩ අඩු බව. ඒ කියන්නේ සමහර විට අපි විශාල කාර්යබහුල තත්වයක ඉන්න ගමන් මේ මගට බහිනවා වෙන්න පුළුවන්. ඉතින් අධ්‍යාත්මය වැඩෙනවා හා සමානුපාතිකවම එයාගේ ජීවිතේ වැඩ අඩු බවක්, කාර්යබහුල අඩු බවක් එනවා. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔබට ඇත්තරම තමන් ප්‍රායෝගිකව නිවන් මඟ යනවද කියලාත් මැනගන්න පුළුවන් හොඳ ලකුණක් තමයි මේ අල්පකෘත්‍ය බව. ඇත්තටම අපි අධ්‍යාත්මිකව දියුණු වෙනවා නම් වැඩ අඩු වෙනවා. අල්පකෘත්‍ය කියන ගුණය යා ළඟ තියෙනවා. එතකොට තමන්ටම තමන් ගැන හිතා ගන්න පුළුවන් මම ටිකෙන් ටික මේ ගුණයට සම්බන්ධ වෙනවා නම් මේ ගුණය මගේ ළඟ වැඩෙනවා නම් ඒ කියන්නේ මම ප්‍රායෝගිකව නිවන් මඟ යන කෙනෙක් කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන් මේ අල්ප කෘත්‍ය කියන එක විස්තර කරන්න ಗುಣ තුනක් සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ගන්නවා. කාරණා තුනක් විස්තර කරනවා. පළවෙනි එක තමයි කම්මාරාමතා, දෙවෙනි එක භස්සාරාමතා, තුන්වෙනි එක ඝන සංඝනිකාරාමතා. ශාසනයේ ධර්මය ගැන තියරි දන්න අය, මූල ධර්ම දන්න අය නම් මේවා අහලා ඇති. අපි බලමු මොනවද මේකෙන් කියන්නේ කියලා. කම්මාරාමතා පළවෙනි එක. කම්මාරාමතා කියලා කියන්නේ වැඩ කටයුතු අඩුයි. වැඩ කටයුතු අඩු වෙන්න ඕනි කියන එක ඒ කියන්නේ දැන් උදාහරණයක් බලන්න මම මුලින්දම කිව්වේ ඒකයි පැවිදි අයට පොඩ්ඩක් රිදේ කියලා. ඇත්තටම අපි පැවිදි වෙන්නේ අධ්‍යාත්මික අරමුණක් කරා යන්නනේ. හැබැයි වර්තමානයේ හොඳ පැවිද්දෝ කියලා පැවිද්දෙක් උසස් කියලා මනින්නෙම වැඩ වැඩි පැවිද්දා. මම දන්න තරමින් ගොඩාක් ලංකාවේ ස්ථාන ඇත්තටම මේ ගිහියන්ට පැවිද්ද එපා වෙන තැනක් තමයි මේක. කම්මාරාමතා වැඩිකම. හැම දවසකම පන්සලේ මොනවාම හරි වැඩ වැඩ වැඩ වැඩ වැඩ මොනවාම හරි තියෙනවා. ඒ වෙනුවෙන් මිනිසුන්ගෙන් අසීමිතව දේවල් එක්රැස් කරනවා. ඉතින් වැඩ කම්මාරාමතා වැඩි වැඩ වැඩි. එතකොට අර මම කලින් ජාතක කතා සම්බන්ධයෙන් විස්තර කරන තැනක බෝසතාණන් වහන්සේ සාපයක් කරපු ජාතක කතාවක් තියෙනවා බිස ජාතකය. ඒකේ එක වෘක්ෂ දේවතාවෙක් සාපයක් කරනවා. ඒ වෘක්ෂ දේවතාව සාප කරන්නේ මේ සංසාරේ ඒගොල්ලෝ ඒ වැරද්ද කළා නම් ඒ ජාතක කතාවේ හැටියට සංසාරේ මේ පන්සලක වැඩ කටයුතු කරන භික්ෂුවක් වෙලා ඉපදෙන්නේ කියලා. ඒකට හේතුව ඒ වෘක්ෂ දේවතාවා කාශ්‍යප බුද්ධ ශාසනය පිරිහගෙන යන කාලේ පන්සලක නව කර්මාන්ත. ඒ කියන්නේ පන්සලක් අලුත් වෙඩියා කරන්න බාරව වැඩ කරලා තියෙනවා. ඒකෙන් විඳපු කටුක අත්දැකීම් ආදීනව මතක නිසා ඒ භුක්ෂ දේවතාව දැක්කේ ඒක සාපයක් විදියට. ඒ නිසා තමයි එයා හිතන්නේ මම මේ වැරද්ද කළා නම් මම ආයෙත් ආත්මික එහෙම පන්සලක වැඩ කරන නව කර්මාන්ත බාරව ඉන්න භික්ෂුව වේවා කියලා. ඒක ඒ තරමටම වේදනාවක් දුකක්. හැබැයි වර්තමානයේ තියෙන අවාසනාව තමයි ගිහියොත් හිතාගෙන ඉන්නවා පන්සල පන්සලේ ගොඩනැගිලි ටික හදන දියුණු කරන පන්සලේ වැඩ කරන තැන තමයි ඒ භික්ෂුව තමයි හරි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ මොකද්ද කියලා දෙන්නේ? එතකොට ගිහි පැවිදි දෙකොල්ලන්ටම පොඩ්ඩක් අඩියක් පස්සට තියලා හිතන්න දෙයක් තියෙනවා මෙතන. කම්මාරාමතාවය කියන්නේ කර්මාන්ත වැඩිකම. අධික වැඩ කටයුතු බදාගෙන කටයුතු කරන එක. ඒකෙන් වෙන්නේ වැඩ අඩු බව නැති නිසා වෙන්නේ ඔබේ නිවන් මගින් ඔබ සෑහෙන දුරස් වෙන එකයි. ඒක තමයි වෙන්නේ. ඉතින් ඕක තමයි පළවෙනියට අපි ගන්න මේක මැනගන්න. දෙවෙනි එක භස්සාරාමතාව කියන එකනේ. ඉතින් අර කම්මාරාමතාව වැඩ වැඩි වුණාම, කර්මාන්ත වැඩි වුණාම භස්සාරාමතාවය කොහොමත් වැඩි වෙනවා. කතාව වැඩි වෙනවා. පිරිස එක්ක කතා බහ කරන්න නොයේ කනවශ්‍ය දේවල් පවා කතා බහ කරන්න සිද්ධ වෙනවා. ඉතින් නමුත් මෙතනදී කියන්නේ කට පියාගෙනම ඉන්න කියන එකක් නෙමෙයි. අපිට සිද්ධ වෙනවා අත්‍යවශ්‍ය ධර්ම කතා සිද්ධ කරන්න සිද්ධ වෙනවා. එහෙම දෙයක් වෙනුවෙන් එහෙම දෙයක් කවුරු හරි විමසුවොත් අපෙන් අපිට ඒකට උත්තර දෙන්න සිද්ධ වෙනවා. මොකද ඒක සාසන අභිවෘද්ධියට අවශ්‍යයි. ඒ හරහා තමයි. ඕකට අපි කියන්නේ පරතෝ ഘോഷය. ඒ හරහා තමයි මේ ශාසනය අද දක්වා මෙතුවක්කල් මේ ආවේ. ඔබටයි මටයි මේ උරුම වුණු ශාසනය ආවේ ඒ ධර්ම කතා නිසා. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ පරිණිරවාණයෙන් පස්සේ මේ ශාසනය අරගෙන මේ ධර්මය මේ කතිකාවත මේ ප්‍රතිපත්ති මග මේ ප්‍රායෝගික පුහුණු අරගෙන ආපු සංඝයා තමයි මේ දක්වා අරගෙන ආපු නිසා අපිට අද මේක උරුම වුණේ. එහෙම පිරිසක් නොසිටියා නම් ඔය උඩ පණින අයටවත් මේක හම්බ වෙන්නේ නැහැ. ප්‍රායෝගික පුහුණුව සහිතව මේක අරගෙන ආපු නිසයි මෙතුවක්කල් ජීවිතේ පවා පරදුවට තියලා අරගෙන ආපු නිසා. ඉතින් ඒ සඳහා ධර්ම කතාව අවශ්‍යයි. මේ කියන්නේ කට පියාගෙනම ඉන්නවා කියන එකක් නෙමෙයි. නමුත් විවේකයට හානි නොවන ලෙස, තමන්ගේ විවේකයට හානි නොවන ලෙස අත්‍යවශ්‍ය කතාව අපිට කරන්න පුළුවන්. හැබැයි වර්තමානයේ මේක ලේසි නෑ හදාගන්න. මොකද මිනිස්සු මේ සාමාන්‍ය කතාවට කොච්චර ඇබ්බැහි වෙලා තියෙනවද කියනවා නම් ගැඹුරු ධර්මයක් අහන්න කැමති නෑ. ගොඩාක් අය ගම්භීර ධර්මයක් ප්‍රායෝගික පුහුණුවට අදාළ ධර්මයක් අහන්න කැමතිද කියලා බලන්නකෝ. කැමති නෑ. ඒවා මගහැර යනවා. මිනිස්සු ආස ඉල්ලුම තියෙන ජනප්‍රිය මනසට රස ආස්වාදයක් ගෙනහලා දෙන ඒ පැත්තට එතකොට ඒක ඒක අහුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ඔන්න තව කෙනෙක් හම්බුනාම එයාත් එක්ක කටුකුටු කටුකුටු ගා අරක තමයි කතා කරන්නේ. ඇත්තටම ගම්බීර ධර්මයක තව කෙනෙක් එක්ක කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ මේක ප්‍රායෝගිකව පුහුණුණු කෙනෙකුට විතරයිනේ තේරෙන්නේ. එතකොට හැම කෙනත් එක්කම මේක අල්ලාප සල්ලාපේ දෙන්න බෑ. මේ වැඩේ කරපු කෙනෙක් එක්ක විතරයි කතා කරන්න පුළුවන්. ඉතින් එතන තියෙන වාසිය තමයි මේ වැඩේ කරපු කෙනෙක් එක්ක අනවශ්‍ය කතාවකට කොහොම වැටෙන්නේ නැහැ. මොකද එයත් මේ වැඩේ කරපු කෙනෙක් මමත් මේ වැඩේ කරපු කෙනෙක්. දෙන්නටම තේරුණා මෙතන සාකච්ඡාව කළ යුත්තේ මොන විදිහටද කියන්නේ. ඒ නිසා මේ බස්සාරාමතාවේ කතා නොකර ඉන්න බැරිකම කයිවාරු ගහන එක අනවශ්‍ය කතන්දර කියන එක අද කොයිතරම් වැඩි වෙලාද කියලා ජනමාධ්‍යෙන් බලන්න. සෝෂල් මීඩියා වලින් බලන්න. ඔබට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් මේක වැඩි වුණු තරමට ඔබ අල්ප කෘත්‍ය තත්වයට එන්නේ නැහැ. ඔබට වැඩ වැඩි වෙනවා. තවත් මේ නිසා ඒකෙන් ඔබ ඔබේ නිවන් මගින් සෑහෙන දුරස් වෙනවා. බස්සාරාමතාවය. තුන්වෙනි එක ඝන සංගණිකාරාමතා. ඉතින් ඔය මුලින් කියපු කරුණු දෙක තියෙනවා කියන්නේ ඝන සංගණිකාවට වැටෙනවා. ඒ කියන්නේ පිරිස එක්ක ඇලිලා ගෙල්ලා වාසය කරන්න සිද්ධ වෙනවා. තනියෙන් ඉන්න බෑ ඒගොල්ලන්ට. හුදකලාව පුරුදු නැහැ. කාය විවේකයේ ගන්න බෑ. හැබැයි කාය විවේකයේ ගත්තොත් තමයි චිත්ත විවේකයට මඟ පෑදෙන්නේ. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් ඉස්සරහට අරන් එනවා. ඉතින් තනිව තනිකම කියන එක තනියෙන් ඉන්නවා කියන එක මරණවා වගේ වැඩක් මේගොල්ලන්ට. ඒගොල්ලෝ හිතනවා මේ තනියෙන් ඉන්න එක මහා ආත්මාර්ථකාමී වැඩක් මේ පිරිසත් එක්ක ඉන්න එක තමයි හරි දේ කියලා. ඉතින් යම්කිසි පැවිද්දෙකුට පිරිවර ඉන්නවා නම් ඒක තමයි හොඳම දේ කියලා තමයි කට්ටිය හිතාගන්නේ. පිරිවර ඉන්නවා නම් ආ හරි. එතන තමයි හරි ධර්මයේ තියෙන්නේ. එහෙම ඉතින් ඉන්නවා. නෑ ඉතින් බුදුරජාන් වහන්සේ කියලා තියෙන වෙන එකක් නේ. උන්වහන්සේ කියලා තියෙන්නේ ඔබට නිවන් මඟ යන්න ඕන නම් අල්ප කෘත්‍ය තියෙන්න ඕනේ. අල්ප කෘත්‍ය වෙන්න නම් ඝනසංගනිකාරාමයෙන් පිරිස එක්ක ඇලිලා ගිහිල්ලා වාසය කරන එකෙන් අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අවශ්‍ය දෙයකට තමන්ගේ අවශ්‍ය වැඩේ කරගත්ත පාඩුවේ තමන් තනි වුණා. ඉතින් හැබැයි මම දැකලා තියෙනවා මම මේ පැවිදි ජීවිතේ පැවිද්දොත් මේකට හෙලා දකිනවා. මම හොඳට අත්දැකලා තියෙනවා මෙඩිටේෂන් සෙන්ටර්ස් වල භාවනා මධ්‍යස්ථානවල භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා නේවාසික භාවනා වැඩසටහන් වල ඉද්දි මේ තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන අවශ්‍ය දෙයට පිරිසාශ්‍රය කරගෙන තමන්ගේ පාඩුවේ වැඩේ කරද්දි නිඳා කරනවා පැවිද්දම. පැවිද්දම නිඳා කරනවා. ඒ තරම් අභාග්‍යයක් මේ සාසනයට වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඒ අහනවා නම් එහෙම කෙනෙක් වහාම ඔය ඇත්තන්ගේ ಗುಣධර්ම ටික හදාගන්න. මොකද ඔබ ඔය පහර ගහන්නේ භාග්‍යවතුන් වහන්සේට. ඔබ හිතනවා නම් පෞද්ගලික ඔය ගුණය පුරන භික්ෂුවට හෝ සිල් මාතාවට හෝ භික්ෂුණියට එහා පහර ගහන්නේ කියලා නෑ. ඒ බුදුරජාණන් වහන්සේට පහර ගහන්නේ. ඒ නිසා මෙන්න මේ කම්මාරාමතා, බස්සාරාමතා, ඝනසංගනිකාරාමතා කියන එක වැඩි තරමට ඔබ අල්ප කෘත්‍ය, අප්ප කිච්ච කියන ගුණයෙන් ඈත් වෙනවා. මේ කම්මාරාමතා බස්සාරාමතා ඝනසංගනිකාරාමතා කියන මේ මේ මේ ටික අඩු වෙන්න අඩු වෙන්න ඔබේ මනසේ අල්ප කෘත්‍ය අපකිච්ච කියන தત્ත්වය ඔබේ මනසේ හට ගන්නවා. ඒ කියන්නේ ඔබ ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව මේ මග වඩන කෙනෙක්. ඒ නිසා තමයි මේ කරුණ තුනෙන් ඔබට ටිකෙන් ටික ඈත් වෙන්න පුළුවන් යන්නේ මේ කරුණ තුනෙන් ඈත් වෙනවා කියන්නේ ඔබ ළඟ අල්ප කෘත්‍ය කියන ගුණය ඇති වෙමින් තියනවා කියන එක. ඉතින් මේකටම අනුයාතව යන මේ තව තැනක සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම්කිසි භික්ෂුවකට සැනසීමෙන් මැරෙන්න ඕන නම් හිත හදාගෙන මැරෙන්න ඕන නම් මෙන්න මේ කියන කාරණා හයෙන් වැළකීලා ඉන්න ඕනි කියලා. කාරණා හයක් විස්තර කරනවා. එතෙන්ට ඔය මුලින් කියපු කරුණු තුනත් එක්කම තව අමතර කරුණු තුනක් තියෙනවා. සැනසille මැරෙන්න ඕන නම් භික්ෂුවකට. ඒතකොට මෙතන භික්ෂුව කියලා ගත්තාම පැවිද්දෙක් විතරක්ම නෙමෙයි යෝගාවචරය තමයි අයිති වෙන්නේ. සැනසille මැරෙන්න ඕන නම් මේ காரணා හයෙන් වැළකෙන්න ඕනේ. එක කම්මාරාමතා කලින් කිව්වා වගේ වැඩ වැඩි. ඒ කම්මාරාමතාවයට දැන් කවුරු හරි කෙනෙක් කම්මාරාමතාවයෙන් අඩු වෙලා තියෙනවා නම් අඩු වෙමින් ඉන්නවා නම් ඊළඟ දෙවෙනි එක බස්සාරාමතාවයේ අනවශ්‍ය කයිවාරුවට යන එක අඩු වෙලා තියෙනවා නම් තුන්වෙනි එක නිද්දාරාමතා. ඒ කියන්නේ නිින්ද බහුලයි. නිද්දාරාමතා. ඉතින් ඒක නැහැ. ඒක අඩුයි. ඊට පස්සේ හතර ඝන සංගණිකාරාමත අපිරිස එක්ක ඇලි ගලි වාසය කරන්නේ නැහැ. එයා යාට අවශ්‍ය දේ වැඩේ කරගත්ත පාඩුවේ හිටියා. ඊළඟට පස්වෙනි එක සංසග්ගාරාමතා. ඒ කියන්නේ මේ ඔය ඝන සංගණිකාරාමතාවය කියන්නේ පිරිස එක්ක ඇලි ගලි වාසය කරනකොට අනවශ්‍ය ඇසුර වලට මනස වැටෙනවා. ඒක තව විස්තර කරන්න ගොඩක් දේවල් තියෙනවා. මම ඉස්සරහදී පොඩ්ඩක් විස්තර කරන්නම්. හයවෙනි එක පපංචාරාමතා. ඒ නිසාම මනසේ විතර්ක වැඩි වෙනවා. ඉතින් මෙන්න මේ காரணා හය අඩු වෙලා තිබුණොත් අඩු තරමට ඒ පැවිද්දාට යෝගාවචරයට සැනසille මැරෙන්න පුළුවන් කියලා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා දෙනවා. ඉතින් දැන් මේවයි තියෙන මේවා කොහොමද කෙනෙක්ගේ මනසක තියනවා කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කම්මාරාමතාවය කියන්නේ එක එක කර්මාන්ත කරන් කර්මාන්ත කිරීමේ නියලිලා වාසය කරනවා. එයා කැමති ඒකට. ඒ වගේ අයට තමයි එයා එයා කැමති. ආශ්‍රය කරන්නත් කැමති ඒ වැඩ වැඩි අයට. කියන්නේ නව කර්මාන්ත කරන අයව ආශ්‍රය කරන්න කැමතියි. ඊට පස්සේ බස්සාරාමතා එයා මේ කයිවාරු ගහ ඉන්න ආසයි. ඒකට තමයි කැමති. ඒකෙන් තමයි ඉන්නේ විදියට. ඒම කයිවාරු ගහන අයටම තමයි එයා කැමති. එහෙම අය තමයි ආශ්‍රය කරන්න කැමති. කතා බහ කරන්න නැති අය ආශ්‍රය කරන්න කැමති නෑ. ඔන්න හොයාගන්න පුළුවන් එතකොට තමන්ගේ ළඟ මොනවද තියෙන්නේ කියලා මේ වයින්. නිද්දාරාමතා. නිදා නිින්ද බහුලයි. ඒකට එයා ගොඩක් කැමති හැම වෙලෙම ඇඳ බදා ගන්න තමයි කැමති. ඒ ඒකට ඇබ්බැහි වුණු අයටම තමයි එයත් කැමති. ඉතින් මේ නිදා ගන්න එකට විරුද්ධව කතා කරන එකෙන් ගැලවෙන්න කතා කරන ඒක සුදුසු නෑ කියන අයට කැමති නෑ යා. ඔන්න එතකොට හොයාගන්න ඒක ඊළඟ එක ඝනසංගනික ආරාමතා කියන්නේ එයා පිරිස එක්ක ඇලී ගලී වාසය කරන කෙනෙක්. එයා කැමතිත් ඒකට එයා ආශ්‍රය කරන්නත් කැමති හිම අය. මොකද පිරිස එක්ක ඇලී ගලී වාසය කරන්න අකමැති කෙනෙක් එයත් එක්ක ආශ්‍රයට යන්නේ නැහැ ඉතින් එයා හරීම කැමැත්තෙන් කරට අතක් දාගෙන යනවා පිරිස එක්ක ඇලී ගලී වාසය කරන්න කැමතිද දෙන්නෙක් එකතු වුණාට පස්සේ ගමක් ගිනි තියන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒක තමයි ඝන සංගණික ආරාමතා සංසග්ගාරාමතා කියන එක මෙතන කියන්නේ පිරිස එක්ක ඇලී ගලී වාසය කරනකොට අනවශ්‍ය සම්බන්ධතාවලට මඟ පෑදෙනවා. ඒ කියන්නේ අපි හිතමු මේක මේක මේ කායික සම්බන්ධතාවයකට අමුතුවෙන් යන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් පැවිද්දෙකුට තමයි මේ ගොඩක් බලපාන්නේ. පැවිද්දෙක් සාමාන්‍යයෙන් පංචකාම වස්තු වලින් අයින් වෙලා ඉන්නේ. එතකොට සාමාන්‍ය යෝගාවචරයක් විදිහට ගිහියෙක් වුණත් తాවකාලික වුණත් භාවනා මධ්‍යස්ථානයක මෙහෙම කාලය ගත කරන්න පුළුවන් සතියක් දවස් 10ක් වගේ. එතකොට මෙහෙම අපි පංචකාමයෙන් වෙන් වෙච්ච යෝගාවචරයා කායිකව පංචකාමයෙන් වෙන් වුණාට හිතින් කැමති කාමය. කාමයේ භුක්ති විඳින්න හිතින් කැමති පස්කම් සැප ඉල්ලනවා. ඊට පස්සේ එහෙම නැතුව ඉන්න බෑ කියන එක කියන්නේ පස්කම් සැප විඳින්න නැතුව ඉන්න බෑනි කියලා හිතුවට පස්සේ අර ඒ සිතුවිල්ලෙන් නැවත නැවත පීඩා විඳින්න පටන් ගත්තට පස්සේ සමහර විට ඝනසංගනිකාරාමයට පිරිසෙක් ඇලී ගලී වාසය කරන්න ගිහිල්ලා දන්නේම නැතුව බරපතල තත්වයන්ට පවා හසු වෙන්න පුළුවන්. එතකොට මේ පස්කම් සැප ඉල්ල ඉල්ල ඉන්න එක වැඩි වෙන්න වැඩි වෙන්න 6 වෙනි එක වැඩි වෙනවා. ඒ තමයි පපංචාරාමතා. විතර්ක වැඩි. හිත විසිරෙනවා. සිතවිලි බහුලයි. භාවනා කරන්න ගියාම ඒක නිකන් අපායි දුකක් වගේ. ඇයි? සිතවිලි වලින් පුදුම විදිහට බැට කනවා. ඇයි? එයාට සාමාන්‍ය ජීවිතේ අර ඉතුරු කාරණා පහම වැඩි වුණා කියන්නේ මේ ප්‍රපංච කරන එක වැඩි වෙනවා කියන එක. ඒකට සපෝට් කරනවා. එතකොට දැන් භාවනා කරන අය ගොඩාක් කෑ ගහන එකක් නේ හිත විසිරෙනවා කියලා. ඉතින් ඔන්න හොයාගන්න ඔබේ හිත විසිරෙන්නේ මොන හේතුව නිසාද කියලා. එතකොට මේ මෙන්න මේ காரணා 6 යම්කිසි කෙනෙක් යම්කිසි පැවිද්දෙකුට සැනසෙලි මැරෙන්න ඕන නම් මේ කාරණා හයෙන් වැළකෙන්න කියලා මේ කාරණාය අඩු වෙන්න ඕනි කියලා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම අපිට එකපාරටම මේ වයින් වැළකෙන්න ලේසි නෑ. අපි ටිකෙන් ටික තමයි මේවට යන්න ඕනේ. ඒකට ඉතින් ඒකට නැමියාව තියෙන්න ඕනේ. ඉතින් ඇත්තටම අඩු ගානේ අපි මේ වගේ දෙයක් පුරුදු කරන්න කලින් මෙහෙම දේශනාවල් මෙහෙම ගම්බීර දේශනා ගැඹුරු දේශනා ප්‍රායෝගික පුහුණුව සම්බන්ධ දේශනා සුත්තමේ වශයෙන් අහලවත් තියෙන්න ඕනේ. එතකොට එහෙම ඇහුවාම එයාට මේක නුවණින් කල්පනා කරලා බලද්දී, يعني චින්තාමය වශයෙන් කල්පනා කරලා බලද්දී එයාගේ හිත මේ ಗುಣධර්ම හදාගන්න පැත්තට කැමති විදිහට නැමෙනවා නම්, නැඹුරු වෙනවා නම් අනේ ඌ ඇත්ත තමයි මේ කියන්නේ මම මේවායින් වැළකෙන්න ඕනේ, මේවා හදාගන්න ඕනේ කියලා හිතෙනවා නම් ඒ කියන්නේ එයාගේ මනස මේ අල්පකිච්ච අල්ප කෘත්‍ය අපකිච්ච කියන මේ වැඩ අඩු බව කියන ගුණයට තමයි මේ ඇදිලා යන්නේ ටික ටික. يعني එයා ඒකට කැමැත්තක් තියෙනවා. ආන් එකෙන් තමයි ටිකෙන් ටික ඒ ඒ අදාළ යෝගාවචරයාගේ මනස ඉස්සරහට යන්නේ. ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් අන්න එතකොට තමයි. සුත්තමේ වශයෙන් ඇහුවට පස්සේ චින්තාමේ වශයෙන් මේක නුවණින් කල්පනා කරාම තමන්ට දැනෙනවා නම් මම මේ පැත්තට ඇදෙනවා මම මේක කළ යුතුයි කියලා හිතේ නැමියාවක් එනවා නම් ඔන්න එයාගේ මනසේ මේ අල්ප කෘත්‍ය කියන ගුණය වැඩෙන්න පටන් ගන්නවා. හැබැයි දෙයක් කියන්න ඕනේ මේ කියන காரணා හයට ඇබ්බැහි වුණු චරිත ඉන්නවා. එහෙම වුණාම ගලවන්න ලේසි නෑ. ඉතාම අමාරුයි. ඒක ගලවන්න ඕනි කියලා හිතුණත් සමහරලාට සමහරලාට මේකට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙකුට උනත් මේක ගලවලා දා ගන්න ඕනි මේකෙන් අයින් වෙන්න ඕනි කියලා හිතෙන්න පුළුවන්. එතකොට එයාට විශාල ඉවසීමකින් තමයි අනිත් පැත්ත හැරෙන්න තියෙන්නේ. විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා එයාට. ගොඩක් අමාරු වෙනවා. මේ ಗುಣවලට එනකොට මේ කියන කාරණා හයට ඇතුළත් වෙනකොට එයාගේ මනස ගොඩාක් සංවේදී වෙන්න පවා සංවේදී වෙන්න පවා පටන් ගන්නවා. ගොඩාක් දේවල් එයාට දැනෙනවා වැඩි. ඒ කියන්නේ මේ ಗುಣ ටිකට එනකොට දැන් ගොඩක් හුදකලාව හා සම්බන්ධ දෙයක් නෙමේ අල්ප කෘත්‍ය කියලා කියන්නේ. එතෙන්ට ආවහම එයාට අතීත දේවල් මතක් වෙනවා වැඩි, අනාගතයේ දේවල් හිතෙනවා වැඩි, කෙලෙස් උපදිනවා වැඩි, මනසේ පොඩි ඇවිස්සිල්ලක් එනවා. මං කලිනුත් කියලා තියෙනවා. ඇවිස්සිල්ලක් වෙනවා. ආවට පස්සේ අරව ගැන හිත හිතා පසුතැවෙනවා. පසුතැවෙනවා. ඒකයි කිව්වේ මේකට ඇබ්බැහි වුණු චරිතය හැරෙන්න ගත්තාම මනස සීසීකට විසිරෙන්න ගන්නවා. එතකොට ඒ අභියෝගයට එයාට මුණ දෙන්න බැරි වුණොත් එයා මේක අතහැරලා දමලා ගහලා ආයෙ අර සුපුරුදු රටාවට යනවා. ඒ නිසා පසුතැවීම වැඩි, වේදනාව වැඩි. එතකොට මුණ දෙන්න ඕනි කොහොමද කියන ක්‍රමය දන්නේ නැත්නම් ඒක කියා දෙන්න දක්ෂ ගුරුවරයෙක් නැතිනම් එයා අමාරුවේ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් එහෙම වුණාම එයා හිතන්න ඉඩකඩ තියෙනවා අනේ මම මේ භාග්‍යතුන් වහන්සේගේ ගම්බීර දේශනාවක් අහලා ඒක නුවණින් කල්පනා කරලා මේ ගුණේ හදා ගන්න ඕනි කියලා මම මේ පැත්තට හැරෙනකොට මෙහෙම ඇවිසිල්ලක් එනවා නම් මම මේ යන පාර වැරදිලා වෙන්නේ නැති මගේ මොකක් හරි අඩුපාඩුවක් වෙන්නේ නැති කියලා එයා හිතනවා. එයාගේ සීලේ දෝෂයක් වෙන්නේ නැති මොකක් හරි වැරදිලා වෙන්නේ නැති කියලා හිතනවා. ඇත්තටම නම් ඒක නෙමෙයි ඒ වෙලා තියෙන්නේ. ඒ වෙලා තියෙන්නේ අපි මේ පංචකාමය කියන එක මේ භෞතික වශයෙන් අයින් කළාට අයින් කළාට පස්සේ ඒ කෙරෙහි තියෙන ආසාව මනසේ බුබුලු දාලා එළියට එන්න පටන් ගන්නවා. බුබුලු දාන්න පටන් ගන්නවා. ඒකට තමයි අපි මම කලින් දේශනාවකත් කියලා තියෙනවා මේ ඔය කියන්නේ පරිඋට්ටාන කෙලෙස් මට්ටම එළියට බහින්න පටන් ගන්නවා. කාම වස්තු අයින් කරපු ගමන් ඒ කියන්නේ ඔය කියන කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා ඔය කියන කාරණා වලින් අයින් වෙනකොට ඒ අයින් වෙනවා කියන්නේ කාමවස්තු අයින් කරනවා කියන එකනේ. ඒ කියන්නේ මේ අල්ප කෘත්‍ය වෙනවා කියන්නේ හුදකලා වෙනවා කියන්නේ. එතකොට එයාගේ මනසේ නීවරණ ධර්ම ටික උඩු දාන්න පටන් ගන්නවා. බුබුලු දාන්න පටන් ගන්නවා. ඒකෙන් අසීමිතව බැට කරන යෝගාචරයා ඉතින් එයාට මේ සිද්ධ වෙන සංසිද්ධිය මොකක්ද කියන එක ගැන දන්නේ නැතිනම් ඒකට ඒක කියා දෙන්න දක්ෂ ගුරුවරයෙක් නැත්නම් එයා අනිවාර්යයෙන්ම හිතන්න ඉඩ කඩ තියෙනවා මට පාර වැරදිලා මේක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ අපි මේ පේ වෙලා කාමයේ අතහැරලා නිවන් දකින්න මෙන්න බොලේ ගිහි කාලෙවත් තිබුණ නැති විදිහේ කෙලස් ටිකක් එළියට ඇවිල්ලා කියලා හිතන්න ඉඩ කඩ තියෙනවා සාධාරණයි ඉතින් ඇත්තටම මේක හරහා යන්න කරන්න තියෙන එකම දේ මනස රූප කර්මස්ථානයක බඳින එක විතරයි. සතිමත් වීම පටන් ගන්න එක විතරයි කරන්න තියෙන්නේ. ඒ හරහා ඉවසීමෙන් මේක ගනුදෙනු කරගෙන ගියොත් මේ අමාරු කලාපය පහ වුණාට පස්සේ සහන් එළියකට එනවා. පහසු කලාපයකට එනවා. හරියට මහා කටු පඳුරු කටු ගොහල් සහිත කැලෑවක් පීරගෙන තුවාල කරගෙන එළියට ගියාට පස්සේ සනීපදායක වතුර තියෙන වැව් පිට්ටනියක් තන පිට්ටනියක් හම්බුනාම දැනෙන සහනය වගේ දෙයක් දැනෙනවා. හැබැයි ගොඩාක් අය කරන්නේ මෙතනදී මේකට මූණ දෙනවට වැඩිය හොඳයි කියලා අර වගේම දෙයක් එයාලා ගොඩාක් අය කරන්නේ මේ මේකට දරා ගන්න බැරි වුණාම තවත් වැඩ වැඩි කර ගන්නවා. කම්මාරාමතා වැඩි කරනවා. කතාවට යනවා. නිින්ද වැඩි වෙනවා. පිරිස එක්ක ඇසුරු කරන தත්ත්වය වැඩි කරනවා. විතර්ක වැඩි කරනවා. හොඳට බලන්න ඔබ කරන්නේ ඒක නෙමෙයිද කියලා. මේ හරහා තමයි ගොඩක් අයට මානසික ලෙඩ පවා වැඩි වෙන්නේ. ඒ අය හිතනවා මේකට මේ හුදේකලා වෙන්න ගියාම විවේක වෙන්න ගියාම මේකෙන් නැති කලබලයක් එනවා ඊට වැඩිය හොඳයි තියෙන වැඩක් කරගෙන කියලා එයා තව වැඩක් දා ගන්නවා පන්සලේ තව වැඩක් කරන්න. එහෙම නැත්තම් කයිවාරු ගන්න. නැත්තම් නිින්දට බර වෙනවා. නැත්තම් බිරිසේ කැලි ගැලි වාසය කරන මොකක් කරි වැඩසටහනක් හදා ගන්නවා. ඒකටම යනවා. ඉතින් ගිහි අයත් එහෙමයි. ගිහි අය අතරෙත් මේ මේ දේ සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ එහෙම ගියාට පස්සේ වෙන්නේ ආයෙත් ගලවන්න පුළුවන් තත්වයක් එන්නේ නැහැ. අපායට තමයි පාර කැපෙන්නේ සංසාරයට තමයි ලකුණ දීගෙන යන්නේ සංසාරයට තමයි අත දීගෙන යන්නේ ලේසි නෑ ඉතින් මේක කරන්න ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අල්ප කෘත්‍ය කියන ගුණය හදාගන්න ඇත්තටම ඒක යෙදිලා ඉන්න ඒකට අනුබල දෙන ඒකට ඒකේ හැසිරෙන්න දන්න ඒක ගැන හරියටම කාරණා කාරණා දන්න සත්පුරුෂ පිරිසක් ඇසුරු කරන්න සිද්ධ වෙනවා. හේතුව තමයි සත්පුරුෂ පිරිසක් ඇසුරු කරන්න දැන් මේ වගේ අපි හිතමු කෙනෙකුට හුදකලා වෙන්න ඕනි වුණා වැඩ අඩු කරගන්න ගිහිල්ලා මේ ඇවිස්සුණාට පස්සේ එයා යන්න ඕනි උදව් ඉල්ලගෙන සත්පුරුෂ පිරිසක් ළඟ. ඇයි දන්නවද? අසත්පුරුෂයෙක් ළඟට ගිහිල්ලා කිව්වොත් කියන්නේ මොකද්ද? ඕක තමයි අපි කිව්වේ භාවනා කරන්න එපා. භාවනා කරන්න ගියාම පිස්සු හැදෙනවා. බලහන් දැන් උඹට වෙලා තියෙන දේ හිටියටත් වැඩිය මොකද්ද ඔලුවට වෙලානේ. භාවනාකාරයන්ට පිස්සු හැදෙනවා කියන්නේ ඔක තමයි මේ පුළුවන් දෙයක් කරගෙන හිටපන් අපි වගේ වැඩක් කරගෙන බලාගෙන ඉමු කියලා ඒම තමයි අසත්පුරුෂයා කතා කරන්නේ. මේක සහතික ඇත්තක්. මොකද මටත් සමහර පැවිද්දෝ පවා කියලා තියෙනවා. ඔය භාවනා කරන්න ගියාම පිස්සු හැදෙනවා. ඊට වැඩිය හොඳයි මේ පිනක් දහමක් කරගෙන බෝධි පූජාවක් කරගෙන ඉන්න එක. අපි මේ පැත්ත බාරගෙන තියෙන්නේ. අපි මේ පැත්ත කරගෙන යන්නේ කියලා එහෙම කියපු පැවිද්දෝ පවා මම දන්නවා. මගේ ජීවිතේ මටම කියලා තියෙනවා. ඉතින් ඕක තමයි අසත්පුරුෂයෙක් කියන්නේ. අපි මේ අල්පකෘත්‍ය කියන ගුණය වඩා ගන්න හුදකලා වෙන්න විවේකී වෙන්න ගියාට පස්සේ මේ මනස ඇවිස්සිච්ච එකට උපදේශක් ගන්න අසත්පුරුෂයෙක් ගාවට ගියොත් කරමුලින් කඩලා ගියා වගේ ඒ දෙන්නගෙම හානියක්. කියන එක්කෙනත් හානි වෙනවා උදව් ඉල්ලගෙන ගිය මනුස්සයත් වැටෙනවා ඒ නිසයි කියන්නේ මේ වැඩේ කරන්න යද්දී ඔබට අනිවාර්යයෙන්ම සත්පුරුෂයෙක්ගේ ආශ්‍රය අවශ්‍යයි සත්පුරුෂයෙක් ළඟට තමයි ඔබ ආයුත්තේ එතකොට ඒ සත්පුරුෂයාට තේරෙනවා මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකද එයත් මේ පාරේ ගිහිල්ලා මේක වැරද්දගෙන හරි හරි පාරට ආපු කෙනෙක් නිසා එයාට තේරෙනවා මෙයාට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. එයාට තේරෙනවා මෙයාට අත දෙන්න. ආපස්සට හැරෙන්න නෙමෙයි මේ ආපු මග මේ අඩිය තියපු එක ආපස්සට හැරෙන්නේ නැතුව ඉස්සරහට අරගෙන යන තල්ලුව දෙන්නේ යාට තේරෙනවා. ඒ නිසා මේ නිසා තමයි සරියුත් මහරහතන් වහන්සේ මෙතන දේශනා කරන්නේ මෙන්න මේ කියන කාරණා හයෙන් හිටියොත් කවදාවත් සැනසille මැරෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා සැනසille මැරෙන්න ඕන නම් කෙනෙකුට විශේෂයෙන් පැවිදි අයට මේ කාරණා හයෙන් වැළකෙන්න ඕනේ. අවශ්‍යතාවය සලකලා වැඩ කරාට, අවශ්‍යතාවය සලකලා කතාවකට ගියාට, අවශ්‍යතාවයකට වෙහෙසකට ඕනින් මේ අසනීපයකට නිදාගත්තට, අවශ්‍යතාවය සලකලා පිරිස ඇසුරු කරාට තමන් දැනගන්න ඕනි සීමාව මොකද්ද මේ පැත්තට ගියොත් මම මේ මේ විදිහට මගේ මනස මෙහෙම වෙනවා මේ අදාළ දේ කරලා විවේක වෙන්න අපි දැනගන්න ඕනේ හැබැයි ගොඩාක් අය හිතනවා මෙතනදී මේ බහුජන හිතාය බහුජන සුඛාය තමයි අපි මේ දේ කරන්නේ කියලා අන්න ඒක තමයි අපේ ශාසනයට වැරදිලා තියෙන තැන භාග්‍යතුන් වහන්සේගේ මේ මෙන්න මේ වචනේ තමයි අල්ලගෙන තියෙන්නේ. එහෙම වෙන්නේ කොහොමද? අපි මේ පන්සල් ගොඩ නැගිලි හැදුවාම මේක මිනිසුන්ට යහපත පිණිසනේ අපි මේ දේ කරන්නේ. අපි මේ කතා බහ කරන්නේ මේ දේවල් කියාගෙන යන්නේ මේ හැමදේම කරන්නේ මිනිසුන්ට යහපත පිණිස සුව පිණිස පිනක් දහමක් කරගන්නේ කියලා. ඇත්තටම මටත් සමහර සමහර භික්ෂුන් වහන්සේලා කියලා තියෙනවා ගිහියෝ වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ. ඒ අයට පිනක් දහමක් කරගන්න වෙලාවක් නැහැ. අපිට නම් ඕනි වෙලාවක පුළුවන් කියලා කියපු වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙනවා. හැබැයි බැලුවාම උන්වහන්සේලාට හුස්මක් අටක් ගන්නව විවේකයක් නැහැ. ගිහියෝ වෙනුවෙන් වැඩ කරලා. අන්තිමේදී තමන් වැටෙන එක තමන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ පැවිද්දෙක් විදිහට මාව පිරිහෙවෙන්නේ නැතුව මාව වැටෙන්නේ නැතුව සීමා සහිතව ඒ කටයුත්ත කරන්න. ඉතින් අර බහුජන හිතාය බහුජන සුඛාය තමයි අල්ලගෙන තියෙන්නේ. සියලු මානවයා වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් හිත හිතසුව පිණිස අපි මේ වැඩ කරන්න කියන එක ලේබල් කරගෙන ඉතින් වැඩ කරනවා. ඉතින් මිනිස්සුත් ගිහියොත් ඔකට සපෝට් කරනවා ඇත්තනේ. අර හාමුදුරුව නම් පාඩුවේ කකා බිවි පැත්තකට වෙලා ඉන්න මේ හාමුදුරුව තමයි වැඩ කරන්නේ. ඒ හින්දා අපේ හාමුදුරුව හොඳයි. ඔන්නම තමයි ගිහියොත් ඉතින් ඉන්නේ. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න රිදුනත් මට ප්‍රශ්නයක් නැහැ. මේ ශාසනය අද දක්වා ආවේ ඒ පාඩුවේ වැඩක් කරපු අය හින්දා තමයි. එහෙම නැත්නම් අද අපිට මෙහෙම ශාසනයක් ඉතුරු වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අද වෙනකන් මේක ආවේ පිස්සෝ පිහාට්ටෝ හින්දා නෙමෙයි ප්‍රායෝගිකව මේක පුහුණුවේ යෙදුණු අය නිසා. එහෙම නැතුව මේ මූල ධර්ම ඉගෙනගෙන කෑකෝ ගහපු අය හින්දා නම් නෙමෙයි. එහෙම නැත්නම් අද අපිට මෙහෙම ප්‍රායෝගික පුහුණුවක් එන්නේ නැහැ. මේක සංඝයා විසින් සංඝ පරපුර විසින් අද දක්වා ප්‍රායෝගික පුහුණුවෙන් ගුරුගෝල සම්බන්ධතාවයෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා. සමහරව හිතන් ඉන්නවා මේ සංඝ රත්ණයට ගුරු ගෞරවයෙන් කතා කරාම ඒකත් සමහරවන්ට ඇලර්ජික්. එච්චර මේ දාන්න තියෙන වචනේ අමනකම. ඕක තමයි දාන්න තියෙන්නේ. මේ භික්ෂුවකට සංඝයාට ගුරුගෝල ගුරු සම් ගුරු ගුරු තැන පිහිටාගෙන භික්ෂුවක් ඇසුරු කරනකොට ආචාර්ය තත්වයේ තියාගෙන භික්ෂුවක් ඇසුරු කරනකොට ඒකටත් ඒකත් වැරදියට ගන්න මිනිස්සු ඉන්නේ. ඒගොල්ලෝ ඉතින් නෑ බුදුරජාන් වහන්සේ විතරයි අපේ එකම ගුරුවරයා. භික්ෂුවකට සංඝයාට ගුරුරැවෙන්න බෑ. ඒ තමයි මිනිස්සු ඉතින් ඉන්නේ විදිය. බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ රත්නයක් පනවලා තියෙන්නේ මෙන්න මේ නිසයි. භාගතුන් වහන්සේ පිරිනවන් පානවා කවදා හරි. ඊට පස්සේ උන්වහන්සේගේ මේ ශාසනය කියලා කියන්නේ පණිවිඩය කියන එක. වෙන දෙයක් නෙමෙයි. භාගතුන් වහන්සේගේ පණිවිඩේ මේක අනාදිමත් කාලයකට චිර කාලයකට ඉස්සරහට අරන් යන ජීවී පිරිස, සජීවී පිරිස තමයි පණ ඇති පිරිස තමයි සංඝයා කියන්නේ. එතකොට සංඝයා මේක ඉස්සරහට අරන් යන රටාවක් තියෙනවා. අරන් යන ක්‍රමයක් තියෙනවා. ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු දේවල්. ඒව දන්නේ නැති මේ බටහිර මනෝ විද්‍යාව පස්සේ පන්නන මිනිස්සු ඉතින් ඉන්නවා. මේ සංඝයා සංඝයා ආචාර්ය পদවිය තියාගෙන ආචාර්යත්වයේ තියාගෙන ගරුබුහුමන් කරන එකත් වරදක් කියලා. කවදාවත් හරි පාර අහුවෙන්නේ ඒ නිසා එහෙම ගුරුගෝල සම්බන්ධතාවයෙන් මේ ගෞරවණීය විදිහට සංඝරත්නය කෙරෙහි ගෞරවණීය විදිහට මේක අද දක්වා අපිට ආවේ එහෙම කැප කරපු ජීවිතේ කැප කරපු පිරිසක් නිසායි. එහෙම නැතුව නිකන් මේ කෑ ගහන උඩ පනින පිරිසක් නිසා නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න හැබැයි ඔබ මොනවා කිව්වත් ඔබ හිතනවා මේ බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ ජනයාට හිතසුව පිණිසයි අපි මේ වැඩේ කරන්න කිව්වත් ඒකෙන් වැඩෙන්නේ නම් ඔබේ මනසේ කෙලෙස් ටිකක් විතරයි. ගොඩාක් වෙලාවට මමත්වයේ සක්කාය දිට්ඨිය මුල් කරගත්තු කෙලෙස් ටිකක් වැඩි වෙනවා. සක්කාය දිට්ඨිය වැඩි වෙනවා එයාට. කම්මාරාමතාව වැඩි වුණාම එයාට සක්කාය දිට්ඨිය වැඩි වෙනවා. බස්සාරාමතාවය වැඩි වුණාම වැඩි වෙනවා සක්කාය දිට්ඨිය. ඝන සංගණිකාරාමතාවය වැඩි වුණාම සක්කාය දිට්ඨිය වැඩි වෙනවා. ඒක පේන්නේ නැහැ. ඒක දකින්න බෑ. මොකද දකින්න අමාරුම ක්ලේශය තමයි මේ මමත්වය කියන එක. සක්කාය දිට්ඨිය කියන එක. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට මෙන්න මේ காரணා හයේ මේ කරුණවල අඩුවක් දැනෙනවා කියලා තේරෙනවා නම් ඒ කියන්නේ ඔබ තේරුම් ගන්න ඔබ මේ අප්පකිච්ච අල්පකෘත්‍ය ගුණයට ටික ටික සමීප වෙමි යන්නේ. ඒ කියන්නේ ඔබ නිවන් මඟ ප්‍රායෝගිකව යනවා කියන එකයි. ඉතින් තව දෙයක් තේරුම් ගන්න ඕනේ මේ වැඩ කටයුතු බහුල අය අපි හිතනවා අපි පව් කරන්නේ අපි පින්නේ කරන්නේ අපි කුසල්නේ කරන්නේ අර කලින් කිව්වා වගේ බොහෝ ජනයාට හිතසුව පිණසනේ කරන්නේ කියලා. හැබැයි ඔබ අහලා තියෙනව නේද? මොනම දෙයක් මොනම ක්‍රියාවක් වුණත් ඒ කරන හැමදේම සංස්කාර බවට පත් වෙනවා. ඉතින් හැම සංස්කාරයක්ම අනිත්‍යයි දුකයි. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නිවන කියන්නේ පව විතරක් අතහරින තැනක් නෙමෙයි පිං පව් දෙකම අතහරින තැන. හැබැයි අපේ මිනිසුන්ට වෙලා තියෙන්නේ පව අතහරින්න පුළුවන් වුණත් පින අතහැර ගන්න බැරි වෙලා තියෙනවා. පින තුල හිර වෙලා. ඒ නිසා අපි මොනවා කළත් ඒ කරන හැමදේම සංස්කාර බවට පත් වෙනවා. ඉතින් මේකෙන් ගැලවෙන්න අපි දැනගන්න ඕනේ අඩුම සංස්කාර රැස් වෙන ක්‍රමයේ අල්ලගන්න. ඉතින් භාගතුන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව විදිහට දේශනා කළේ අඩුවෙන්ම සංස්කාර රැස් වෙන වැඩපිළිවෙල තමයි ඒක. ඒක හරහා ගිහින් තමයි අපිට මේ ගමන කෙලවර කරන්න පුළුවන්. ඉතින් අඩුවෙන්ම සංස්කාර රැස් වෙන ප්‍රතිපදාව ක්‍රියාවලිය ක්‍රියාපටිපාටි තමයි මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒක බේස් වෙලා තියෙන්නේ. ඒක පදනම් වෙලා තියෙන සතිමත් වීම හරහා. ඉතින් ඔබට තේරෙන භාෂාවෙන් කිව්වොත් ඒ නිසා තමයි අපි මේ හුස්ම තෝරගන්නේ. හුස්ම කියන්නේ මේ කායික ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන අඩුම සංස්කාර රැස් වෙන තැන. රැස් වෙන සිදුවීම. ඒක හරහා අපි ඒක ඉදිරියෙන් තියාගෙන මේ කමටහනක් වඩාගෙන ඉස්සරහට යන්නේ අන්නේ නිසයි. ඉතින් ඒ නිසා ඔබ තේරුම් ගන්න. හැබැයි මේ මේ මේ දේ මේ ක්‍රමේ ජනප්‍රිය වෙන්නේ මේ ක්‍රමේ ජනප්‍රිය නැහැ. මේ අඩුම සංස්කාර රැස් වෙන හුස්මක් ඉස්සරහින් තියාගෙන මේ ප්‍රායෝගිකව සතිය ඉස්සරහින් තියාගෙන මේ ප්‍රායෝගික පුහුණුවේ යෙදෙන වැඩපිළිවෙල ජනප්‍රිය නැහැ. මිනිස්සු ඒකට කැමති නැහැ. මිනිස්සු කැමති අර ලක්ෂයට කොඩි දාගෙන ලක්ෂ ගණන් මල් පූජා කරගෙන ලක්ෂ ගණන් කොඩි එල්ලගෙන ගෙජ්ජි හොල්ලගෙන ගන්ටාර ගහගෙන සුවඳ කූරුපත්තු කරගෙන සුවඳ දුම්මල්ලගෙන යන ඒකට තමයි මිනිසුන්ගේ ඡන්දේ. මොකද ඒක ජනප්‍රියයි. ඒක මිනිසුන්ට කැමතියි. ඒ නිසා මතක තියාගන්න මේ ලෝකේ බහුතරය ඉන්නේ හරි තැන නෙමෙයි. බහුතරය හරි තැන ඉන්නවා නම් මෙච්චර ලෝකෙ සත්ව ඉතුරු වෙන්නේ නිවන් දකින්නවනේ. ඉතාම සුළු පිරිසයි හරි පාර අල්ලගන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන එක නිවන් මාර්ග කියන එක අල්ලගන්නේ සුළු පිරිසයි. අන්න ඒ නිසයි මම කලිනුත් කියලා තියෙනවා යම් තැනක සෙනඟ වැඩි නම් ඒ කියන්නේ එතන මොකක් හරි අවුලක් තියෙනවා. එතන මොකක් හරි අවුලක් තියෙනවා නිවන් මාගෙන් කොහේ හරි පිට පැනලා තියෙන්නේ සෙනඟ වැඩි නම්. යම් කිසි තැනක සත්‍ය තියෙනවා නම් සත්‍යෙට මිනිස්සු කැමති නෑ. ඒ නිසා තමයි සත්‍ය තියෙන තැනට මිනිස්සු කැමති නැත්තේ, ඇදෙන්නේ නැත්තේ. ඉතින් සත්‍යයට කැමති නැති අය තමයි සෙනඟ රැස් වෙන තැන් වලට යන්නේ. එතන සත්‍ය නෙමෙයි තියෙන මොකක් හරි මායාවක්. ඔබ කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා මිනිස්සු ගොඩක් වෙලාවට ගිහිලා නතර වෙන්නේ සංස්කාර රැස් කරන තැනක. සංස්කාර රැස් කරන තැනක තමයි නතර වෙන්නේ. එතන ධර්මයේ තියනවා කියලා හිතාගෙන කෑ ගහනවා. නමුත් ඇත්තටම සංස්කාර රැස් කිරීම අඩු තැනක සත්‍ය තියෙන ඉඩ කඩ තියෙනවා. එතනට මිනිස්සු එන්නේ නැහැ. අඩුයි. ඒ නිසා ඔබ දැන් ඔබේ හිත දිහා බලලා තේරුම් ගන්න. ඔබ අවංකවම මේ ප්‍රායෝගික නිවන් මාර්ග යන කෙනෙක් නම් වැඩ අඩු බවට ඡන්දය දීගෙන යන කෙනෙක් නම් කම්මාරාමතාවයේ අඩු බවට, බස්සාරාමතාවයේ අඩු බවට, ඝනසංගනිකාරාමතාවයේ අඩු බවට මේවට අඩු බවට ඡන්දය දීගෙන යන කෙනෙක් නම් ඔබ ඉන්නේ නිවන් මඟ. එහෙනම් ඔබ ඔය පිරිත ඔබේ ජීවිතයට එකතු කරගෙන කියන එක අමතක කරන්න එපා. ඒ හරහා තමයි ඔබේ අධ්‍යාත්මය, ඔබේ අර්ථ කුසලයේ සිද්ධ වෙන්නේ. තෙරුවන් සරණයි.